චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 සමනෝ ආවුසෝ ගෝතමෝ රූපාණං පරිඤ්ඤං පඤ්ඤාපේති මයම්පි රූපාණං පරිඤ්ඤං පඤ්ඤාපේන සමනෝ ආවුසෝ ගෝතමෝ වේදනානම් පරිඤ්ඤා පඤ්ඤාපේති මයම්පි වේදනන්න පරිඤ්ඤම් පඤ්ඤාපේමීති අති පූජනීය ලෝකවාසී ගල්තර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි ජෑම ගෲප් වාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ සැබෑම බුද්ධ වචනය මොකක්ද කියලා සාකච්ඡා කරන දේශනා කරන ධර්ම දේශනා මාලාවක්. අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා දිනකට එක සූත්‍රය බැගින් මේ දිනවල මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයිති සූත්‍ර 150 පිළිවෙලට දේශනාව සිද්ධ කරනවා. අද දවසේ අපිට දේශනා කරන්න තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන මූල පණ්ණාසකේ 13 වෙනි සූත්‍ර ධර්මයේ පිළිබඳව. මේ 13 වෙනි සූත්‍ර ධර්මයේ කුමක්ද? මහා දුක්ඛ සූත්‍රය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ ඒ වගේම රූපයේ ඒ වගේම වේදනාවන්ගේ ආදීනවය පිළිබඳව ආශාදය පිළිබඳව නිස්සරණය පිළිබඳව සංග්‍රහ කරලා කළ විග්‍රහයක් මේ උතුම් මහා දුක්ඛස්කන්ධ කියන සූත්‍ර ධර්මයේ තියෙනවා. අපි මේ හැම සූත්‍ර ධර්මයක්ම හොඳට හදාරන්න ඕනේ. පින්නතුන්ට පුළුවන් නම් මේ මජ්ක්‍ධිම පඤ්ඤාසක පොත් වෙළඳ සැලකින් ලබාගෙන නැත්නම් කල්යාණ මිත්‍රයන් සමග හෝමාරු කරගෙන හරි පුළුවන්කමක් තියෙනවා නම් මේ සූත්‍ර ධර්ම වලට අනුකූල අටුවා ග්‍රන්ථ, ටීකා ග්‍රන්ථ හිම අරගෙන මේ සූත්‍ර හොඳට හදාරන්න පුරුදු වෙන්න ඕනේ. හදාරපු අය නැවත නැවත හදාරන්න ඕනේ. ඒකට හේතුව මේ වෙනකොට අපේ පිනතුන් දන්නවා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යන්නට මත්තේ අවුරුදු 500ක් යන්නට මත්තෙන් දස අකප වස්තු 10ක් අරගෙන අකප වස්තු අකප කාරණා 10ක් අරගෙන වික්ෂුන් වහන්සේලා පිරිසක් මේ ශාසනයම මතු වුණා මේ බුද්ධ ශාසනයේ ථේරවාද සහ මහායාන කියලා දෙහිකට බෙදෙන විදිහට. ඒ කියන්නේ කතාවට කියනවා ශාසනයෙන්ම තමයි හරියට ගහ විනාශ කරන්න කඳපණුව සකස් වෙන්නේ යම් තේද මේ බුද්ධ ශාසනය විනාශ කරන අය මතුවෙන්නේ ශාසනයෙන්මයි ගහක කඳපණුව හටගෙන ඒ ගහ විනාශ කරනවා වගේ ඉතින් යම් කිසි ඒ වගේ කඳපණුවෙක් මේ ශාසනය විනාශ කරනකොට මේ ශාසනයට වෙන වියතනය දැනගන්න නම් මේක නපුරක් කියලා තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම පිරිසුදු බුද්ධ වචන අපි දැනගෙන තියෙන්න ඕනේ. යම්කිසි ශාසනයට දැනගෙන හරි නොදැනගෙන හරි හිතලම හරි නොහිත හරි යම්කිසි කෙනෙක් අවඩක් කරනවා නම් කඳපණුවෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරනවා නම් එයා අධර්මයක් කතා කරනවා නම් ඒ කතා කරන්නේ අධර්මයයි මෙන්න ධර්මයයි කියලා කියන්නේ අපි ධර්මය දැනගෙන ඉන්න ඕන. එයා අවිනයක් කතා කරනවා නම් මෙයා මේ කියන්නේ අවිනයක් විනය මෙන්න මේකයි කියලා කියන්නේ අපි විනය දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි පින්නතු මේ ජයමක රූපහානි නාලිකා විශේෂයෙන්ම ධර්මදර ඒ වගේම විනයදර ශ්‍රාවකයන් පහත් කිරීම පිණිස මේ සූත්‍ර ධර්ම විවරණය බොහොම කරුණාවෙන් ප්‍රඥාවෙන් ප්‍රඥාව පෙරදරි කරගෙන මේ විදිහේ වැඩසටහන සංග්‍රහිත කරලා තියෙනවා. ඉතින් පින්නත් අපි අද දේශනාවට තෝරගත්තේ මහා දුක්ඛකන්ද උපම සූත්‍රය කියලා සිහිපත් කළා. මේ සූත්‍රයේ නිදානයක් තියෙනවා. මේ සූත්‍රයේ හේතුවක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ පින්නත් එදා වැඩ වාසය කළේ ජේතවනාරාම. ඉතින් ජේතවනාරාමයේ අනේක සිටුතුමා සකස් කරලා දුන්න ඒ ආරාමයේ වැඩ වාසය කරන කාලේ බුදුරජාණන් වහන්සේගේ ශාමින් වහන්සේලා පිරිසක්, ශිෂ්‍යයන් වහන්සේලා පිරිසක්, ශ්‍රමණයන් වහන්සේලා පිරිසක් පින්නපාතිකාරිකාවේ වැඩම කරලා ඒ අතරතුරදී මොකද උනේ? පරිබ්‍රාජකාරාමයකට වැඩියා. එදා අවදී බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදු පියාණන් වහන්සේ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පවා බික්ෂු බික්ෂුණී උපාසක උපාසිකාතුන් සිවණක් පිරිස අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේලා සහ අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශිෂ්‍යවරයන් එක්ක ඕන තරම් සම්බන්ධතා පාත්තල තියෙනවා. මිත්‍රත්වයන් පාත්තල තියෙනවා. හරීම සුහදත්වයක් තිබුණා දෘෂ්ටි වශයෙන් වෙනස් වුණත් බුදුරජාණන් වහන්සේ ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා නිවැරදි දෘෂ්ටියක හිටියත් වැරදි දෘෂ්ටිවල හිටපු අය රෞද්‍ර විදියට කුරුරු විදියට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, කලෙත් නැහැ. ඕනෑම අසත්පුරුෂයෙක් එක්ුණත් ඉන්න පුළුවන් විදිහට උන්වහන්සේලා හිත හදාගෙන හිටපු නිසා මේ පරිබ්‍රාජකයන් සහ ඕනම නිගණ්ඨයන් ආදී ඕනෑම කෙනෙක් සෞම්‍ය ඇසුරු කිරීමේ ස්වභාවයක් උන්වහන්සේලාගේ තිබිලා තියෙනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කිහිප නම පින්දපාත චාරිත්‍රාව අතරදී මොකද කරන්නේ? පරිබ්‍රාජකාරාමයකට වඩිනවා. ඉතින් මේ පරිබ්‍රාජකාරාමයට ගියාට පස්සේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා හරීම සන්තෝෂයෙන් ඉස්සෙල්ලා හොඳට පිළිසඳර කතාවේ ඉදිරියට කියනවා. ඒක ඔබ වහන්සේලා කොහේ වඩින ගමන්ද ඔබ වහන්සේලාට පැන්න අවශ්‍යද? එහෙම හොඳට පිළිසඳර කතාවේ යෙදෙනවා. ඒක ලොකු ගුණයක් ඉතින් අතුණත් අපේ ජීවිතේ එකතු කරගන්න ඕන අපි දැකලා තියෙනවා අපිට දැයිලා තියෙනවා සමහර අයට සමහර ක්‍රිස්තියානි පල්ලියක් දැක්කම දැක්කම කේන්ති යනවා මුස්ලිම් පල්ලියක් දැක්කම කේන්ති යනවා Hindu කෝවිලක් දැක්කම කේන්ති යනවා ඉතින් අයි බලන්න ඕනේ අපි ඉන්න තැන පින්නත් මාතා යතානියම් පුත්තන් ආයුසායක පුත්ත මනුරක්කේ එවම්පි සබ භූතේසු කියලා ලෝකෙටම අම්ම කෙනෙක් වගේ ජීවත් වෙන්න කියපු සාස්ෘණ වහන්සේ කෙනෙකුගේ ශ්‍රාවකයෝ වුණ අපි පල්ලියක් දැක්කම කේන්ති ගන්නවා නම් අපි ඉන්නේ කොතනද කියලා ඇත්තට අපි තේරුම් ගන්න ඕනේ. කෝවිලක් දැක්කට පස්සේ අපිට කේන්ති යනවා නම් ඒ පූසාරි කෙනෙක් හරි එහෙම නැත්නම් මේ පල්ලියක නායකයෙක් හරි දැක්කට පස්සේ අපිට කේන්ති යනවා නම් අපේ විදර්ශනාවේ දුබලත්වය, මෛත්‍රී දුබලත්වයම ප්‍රකට වෙන්නේ. හැබැයි එදා කාලේ බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලාට එහෙම ප්‍රශ්න තිබ්බේ නැහැ. ඕන සාස්තුන් වහන්සේ නමක් ඕන සාස්තුන් වහන්සේ නමකගේ ශිෂ්‍යයෝ එහෙම හරියම සෞම්‍යව ඇසුරු කරනවා හැබැයි ඒ වැරදි දෘෂ්ටි පරාමර්ශනය කිරීමක් කරන්නේ නැහැ ජීවිතේ ගන්නෙ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තියෙනවානේ අපිට සත්පුරුෂයත් එක්කත් හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන අසත්පුරුෂයෙක් එක්කත් හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕන ඒකයි සමත විදර්ශනා වැඩිච්ච අයගේ ලක්ෂණය මේ සාමින්හන්සේලාත් ඒ පරිබ්‍රාජකෝ එක්ක හොඳට සුහද සාකච්ඡාවේදීලා ඒ වෙලාවේ මේ පරිබ්‍රාජකෝ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා සූත්‍රයේ දේශනා කළේ තියෙන සඳහන් වෙලා තියෙන මෙහෙමයි පින්නත්නේ සමනෝ ආවුසෝ ගෞතමෝ කාමානම් පරිඤ්ඤම් පඤ්ඤා පේති. පරිබ්‍රාජකව සඳහන් කරන ඇවැත්නි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය කරන සඳහන් කරනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන් ප්‍රහාණය කළ යුතුයි කියලා සඳහන් කරනවා. මයම්පි කාමානම් පරිඤ්ඤම් පඤ්ඤා පේන. අපිත් එහෙමයි. අපිත් කියනවනේ කාමයන් ප්‍රහාණය කළ යුතුයි කියලා. ශ්‍රමණෝ ආවුසෝ ගෝතමෝ රූපාණං පරිඤ්ඤං පඤ්ඤාතේති. ශ්‍රමණයන් වහන්සේ දේශනා කරන රූපය ප්‍රහාණය කරන්න කියලා. ඉතින් මයම්පි රූපාණං පරිඤ්ඤං පඤ්ඤාතේන. අපිත් එහෙමනේ. ඊළඟට සඳහන් කරනවා ශ්‍රමණෝ ආවුසෝ ගෝතමෝ වේදනානම් පරිඤ්ඤං පඤ්ඤාතේති. ගෞතමයන් වහන්සේ මේ වේදනාව ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කරනවා. මයම්පි වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපෙන් කිය අපිත් එහෙමයි. බලන්න මේ පරිත්‍රාජක සඳහන් කරනවා ඇවැත්නි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ සාස්තුන් වහන්සේ ඔබ වහන්සේලාගේ කාමයන් ප්‍රහාණය කරන්න කියලා සඳහන් කරනවා. අපිත් එහෙම දේශනාවක් කරනවා. අපිත් එහෙම සිද්ධ කරනවා. ඊළඟට ඔබ වහන්සේගේ ලාගේ සාස්තුන් වහන්සේ රූපය ප්‍රහාණය කරන්න කියලා අපිත් එහෙම කියනවා. ඊළඟට සඳහන් කරන ඔබ වහන්සේලාගේ සාසරුන් වහන්සේ වේදනා ප්‍රහාණය කරන්න කිව්ටි අපිත් එහෙමනේ. ඒව සඳහන් කළා නම් මොකක්ද ඉතින් අපි දෙගොල්ලගේ තියෙන විශේෂත්වය? මොකක්ද අපි දෙගොල්ලගේ තියෙන නානත්වය කියලා විමසනවා. දැන් ඉතින් පිනතුන්ටත් හිතෙන්න පුළුවන් නැත්නම් තමයි දැන් එයාලත් එහෙම කියනවා නම් බුදුරජාණන් වහන්සේත් මේකම නේද කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේලා මුකුත් කතා බහ කරන්න යන්නේ නැහැ සම්බන්ධව. ඒක පිළිගන්නේත් නැහැ පිළිගන්නේත් නැහැ. ස්වාමීන් වහන්සේලා ඒ සාකච්ඡාව අවසන් වෙලා මිත්‍රත්වයක් රැකගෙන ඔන්න එනවා ජේතවනාරාමයට. ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සිද්ධිය එහෙමම සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ අපි පරිබ්‍රාජකාරාමයට ගියා. ඒ පරිබ්‍රාජකාරාමයට ගියාට පස්සේ එහි ඉන්න පරිබ්‍රාජකවරු සඳහන් කළා ඔබ වහන්සේලා වගේම අපි කාමයන් රූප වේදනා ප්‍රහාණය කරන්න කියලා සඳහන් කරනවා මොකක්ද අපි දෙගොල්ලගේ වෙනස කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දැන් අපේ සමාජෙ ඉන්නවනේ පින්වත්නි අත්හරින්න කියලා කියන අය. අපේ පිනතුරුණත් එහෙමයි හැම වෙලාවෙත් සමහර කෙනෙක් ඕක අතහැරලා දාන්නේ. දැන් සමහර දේවල් වලදී කියනවා අතහැර අතහැරලා දාන්න අතහැරීම පුරුදු කරන්න එහෙම කියනවා. හැබැයි එයාලගෙන් ඇහුවොත් කොහොමද අතහරින්නේ කියලා. එයා නිරුත්තර වෙනවා. දැන් සමහර අය කියනවා බැඳෙන්න එපා. බැඳුණොත් දුක් ඇති වෙනවා. බැඳෙන්න එපා කියනවා. අපි අහනවා හරි බැඳෙන්න නැතුව ඉන්නේ කොහොමද? ආන්න එතකොට යාළුවෝ උත්තර නැහැ. දැන් අද සමාජෙත් ඉන්නවා සමහර අය අත්හරින්න කියනවා. හැබැයි හරින ක්‍රමවේදය දන්නේ නැහැ. බැඳෙන්න එපා කියනවා. හරි බැඳෙන්න නැතුව ඉන්න පුළුවන් මොකක් කළොත්ද? ඒකේ යාළුවට කියන්න තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව. ඉතින් අර පරිබ්‍රාජකයන්ටත් එහෙම අදහසක් තිබ්බා. රූපය ප්‍රහාණය කරන්න ඕනේ. හැබැයි ප්‍රහාණය කරන විදිය දන්නේ වේදනා ප්‍රහාණය කරන්න ඕනේ. හැබැයි වේදනා ප්‍රහාණය කරන විදිය දන්නේ කාමයන් ප්‍රහාණය කරන්න ඕනේ. ප්‍රහාණය කරන විදිය දන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කවුරු හරි පින්වත් මහණෙනි ඔබෙන් ওই වගේ காரணා විමසුව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෙන්න මෙහෙම අහන්න. කෝ පනාංගුසෝ කාමානං අස්සාදෝ කාමයන්ගේ ආස්වාදෙ මොකද්ද? කෝ ආදීනව කියන්න බලන්න කාමයන්ගේ ආදීනව මොනවද කියලා. කින් නිස්සරණං කොහොමද කාමයන්ගෙන් අපි මිදෙන්නේ? අන්නේ ප්‍රශ්නේ අහන්න කියලා. කෝ රූපාණං ආස්වාදෝ රූපේ ආස්වාදෙ මොකද්ද? කෝ ආදීනව රූපේ ආදීනය මොකද්ද? කින් නිස්සරණං කොහොමද රූපයෙන් නිස්සරණය වෙන්නේ? වේදනාවේ ආශාදි මොකද්ද? වේදනාවේ ආදීනව මොකද්ද? වේදනාවෙන් මිදෙන්න කොහොමද? නිස්සරණයක් ලබන්න කොහොමද? අන්න එහෙම විමසන්න කියනවා. දැන් රූපය ප්‍රහාණය කරන්න කියලා කියනවා නම් අහන්න රූපයගේ ආශාදි මොකද්ද? රූපයගේ ආදීනව මොකද්ද? රූපයෙන් නික්මෙන්නේ කොහොමද? කාමයන්ගේ ප්‍රහාණයක් ගැන කතා කරනවා නම් අහන්න ඕන. කාමය ප්‍රහාණය කරන්නේ කොහොමද? කාමයන්ගේ ආදීනව මොකද්ද? කාමයන්ගේ ආශාද මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මේ දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත මේ ලෝක ධාතුව තුල තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙක් හෝ මේ තථාගත ශාසනයෙන් පිට කිසිවෙකුට ඕවට උත්තර දෙන්න බෑ කියනවා. දැන් අපේ පිනඳුන්ට එහෙම දැන් යම් කිසි අවබෝධයක් තියෙන නේද දැන් කාමයන්ගේ ආදීනව ගැන, කාමයන්ගේ ආශ්‍රාදය ගැන, කාමයන්ගේ නිස්සරණය පිළිබඳව අපිටත් තියෙන යම් කිසි දැනුමක්. අපිට මේක දැනුනේ කොහොමද? අපි මේ දැනගත්තේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ආපු නිසා. මේ ධර්මයට ලං වුණ නිසා. නැත්තම් අපි දන්නවද රූපයන්ගේ ආදීන රූපයන්ගේ ආස්වාද රූපයන්ගේ නිස්සරණ? වේදනාවේ ආදීනමයක් තියෙනවා කියලාත් අපිට මරණකව හොයාගන්න පුළුවන් වේද බුදු ශාසනය හමුුන්නේ නැත්තම්. වේදනාවන්ගේ ආස්වාදයක් තියෙන වේදනාවන්ගේ නිස්සරණය වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය තුලින් කියලා අපිට හාන් කවිසියක්වත් දැනගන්න පුළුවන් ද සාසනය හමුුනේ නැත්නම් ඔබට හැමතැයි කාටවත් බෑ. අපිට සාසනේ හමුුන් නැත්තම් වල්මත් වෙන මේ ජීවිතේ ගෙවන්නේ. නන්නත්තර වෙන මේ ජීවිතේ ගෙවන්නේ. කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද යන්නේ කොහෙද ඉන්නේ කොහෙද මොකද්ද කරන්නේ මෙයාට විපාක ලැබෙන්නේ කොහොමද මුකුත්ම දන්නේ අපි. ඉතින් අපේ සංසාරගත මහා දුක්ඛයක් නිදලා මතුවෙච්ච මේ අමාමෑණි අපේ බුදු පියාණන් වහන්සේ හින්දා ඉතින් අම්ම කෙනෙක් වගේ ඒ අසංකේ කල්ප ගානක් අපි වෙනුවෙන් කරුණාවෙන් කළ කැපවීමේ ප්‍රතිඵලය නිසා තමයි අපි මේ දන්න ඔක්කොම දන්නේ කියන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලා කොහොමද හිටියේ? බුදුරජාණන් වහන්සේ දන්නේ මවුණු දන්නේ. බලන්න නිහතමානී වෙච්ච හැටි. බුදුරජාණන් වහන්සේ දන්නේ ඇත්තනේ. අපි උනත් දැන් අද දන්නව දැන් දේශනා කරන අපි උනත් ධර්මයේ ගැන යම් කිසි විදිහකට දන්නවා විනය ගැන යම් කිසි විදිහකට දන්නවා අභිධර්මයේ ගැන යම් කිසි විදිහකට දන්නවා මේක දන්නේ කොහොමද අපි? බුදුරජාණන් වහන්සේ ඉඳන්නේ. එහෙනම් මේක අපට අයිති දෙයක් නෙමෙයි. වෙනත් කෙනෙක් හොයාගත දෙයක් නෙමෙයි අපි මේ මේ දැනගත්තේ. ඉතින් අතීතයේ හිටි සාමින්නාන්සේලාට ওই සිහිය හොඳට තිබ්බා. නිරන්තරයෙන් ඒ සිහිය තිබ්බා. බණ ටිකක් අහන වෙලාවට විතරක් නේ හැම තිස්සෙම සිහියක් තිබ්බ මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත දේ තමයි මම මේ කටපාඩම් කරගෙන මේ ඉගෙනගෙන පුරුදු කරන්නේ. ඒ නිසා අදහසක් තිබ්බා ශාස්ත්‍රුන් වහන්සේ දන්නේ මා නොදන්නේය කියලා පහතට වැටුණු නිහතමානී මානසිකත්වය. ඉතින් අපි මේ සූත්‍ර හදාරද්දී ඒව හොඳට මතු කරලා ගන්න ඕන අපේ ජීවිතේට. නිහතමානී භික්ෂුව, නිහතමානී භික්ෂුණිය, නිහතමානී උපාසකයා, නිහතමානී උපාසිකාව මේ ශාසනයට ආභරණයක් වගේ. ආභරණයක් වගේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ පින්නත් දැන් මේ ස්වාමීන් වහන්සේලාට ඔන්න දැන් මේ සඳහන් කරපු කාමයන්ගේ ආස්වාද ආදීනව නිස්සරණ වේදනාවේ ආස්වාද ආදීනව නිස්සරණ රූපේ ආස්වාද ආදීනව නිස්සරණ දේශනා කරන්න පටන් ගත්තා ආරම්භ කළා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ පින්වත් මහණෙනි මේ කාමයන්ගේ ආස්වාද මොකක්ද පින්නත් මේ කාමයෝ කියන්නේ මොනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කු විඥාණයෙන් දත යුතුයි අපි දකින් දන්නවා රූප දැකීමේ හිත කියන්නේ චක්කු විඥානය කියලා. රූප දැනගැනීමේ හිත කියනවා චක්කු විඥානය. ඇහැ ඇසුරු කරගෙන උපදින හිත, ඇහැ උපකාර කරගෙන උපදින හිතට කියනවා චක්කු විඥානය කියලා. එතකොට චක්කු විඥාණයෙන් දත යුතු රූප තීරණය නෝකි. ඊළඟට සෝත විඥාණයෙන් කන ඇසුරුකට උපදින හිතෙන් දැනගත යුතු ශබ්ද තියෙනවා. ඊළඟට ගාහන විඥාණයෙන් දැනගත යුතු ගන්ධ තියෙනවා. ජීවහා විඥාණයෙන් දැනගත යුතු රස තියෙනවා. ඊළඟට කාය විඥාණයෙන් දැනගත යුතු ස්පර්ශ තියෙනවා. එතකොට එතන කීයද පහයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය විඥාන වලින් දැනගන්න යම් රූපයක් තියෙනවනම්, ශබ්දයක් තියෙනවනම්, ගන්ධයක් තියෙනවනම්, රසයක් තියෙනවනම්, පහසක් තියෙනවනම් අන්න ඒවා නිසා යම්කිසි චිත්තසංතානයක සොම්නසක් උපදිනවා නම් සැපයක් උපදිනවා නම් ආන්න ඒකට කියනවා කාමයන්ගේ ආස්වාදය කියලා. බලන්න මව කුසෙන් මේ ලෝකෙට ආපු දවස් ඉඳලා වැඩි වෙනවද නැද්ද? චක්කු විඤ්ඤාණයේ රූප හමුවේ ආස්වාද උපදිනවා. සෝත විඤ්ඤාණයේ ශබ්ද හමුවේ ආස්වාද උපදිනවා. එතකොට ධාන විඤ්ඤාණය ගන්ධ හමුවේ, જીවහා විඤ්ඤාණය දිවෙන් දැනගත්තු රස හමුවේ. ආශා උපදිනවද නැද්ද? උපදිනවා. මේ විදිහට ඇහැ කන නාසය දිවකය ඇසුරු කරගෙන ජීවිත කාලයක් පුරාවට මොකද වෙන්නේ? ආස්වාදයෝ නැවත නැවත නැවත නැවත ඇති වෙනවා. නැවත නැවත ඇති වෙනවා. අන්නේ ඇති වෙන ස්වභාවයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන්ගේ ආස්වාදය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඇසෙන් දත යුතු චක්කු විඤ්ඤය රූපාදිය නම් මේ තුලින් උපදින සොම්නසන නාස්වාදය මේ කාමයන්ගේ ආදීනවය මොකද්ද? මේ කාමයන්ගේ ආදීනවය මොකද්ද? බලන්න මේක ලස්සනට විස්තර කරන්න හැටි හොඳට අහගෙන ඉන්න පින්නත් මොනතරම් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ විනිවිද දැකලා තියෙනවද කියලා මේ වයින් අහු වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ලෝකෙට ආවට පස්සේ පින්නන්ති අපි අවුරුදු කීපයක් අම්මා ළඟ තාත්තා ළඟ ඉතාම නිදහසේ වාසය කරනවා. ඉතාම නිදහසේ කිව්වේ ඉතින් ඉරියව් පැවැත්වීමේ දුක් තියෙනවා. එහෙම බඩගිනි දුක, කුසගිනි මේ පිපාස දුක, ලෙඩ දුක් හැදීමේ දුක් යම් කිසි විදිහකට තියෙනවා. නමුත් යම් කිසි සහනශීලී කාලයක් අම්මා තාත්තා ළඟ ජීවිතේ ගෙවනවා. ඊට පස්සේ පින්නත්ටි අපි ඉගෙන ගන්න යන්නේ මොකටද? අපි මොකටද ඉගෙන ගන්න යන්නේ? දැන් පළවෙනි ශ්‍රේණිය, දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය දැන් මේ ඊපෙරේට ශිෂ්‍යත් විභාගයක් එහෙම සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලත් ආවා. ඉතින් සමහර දරුවෝ සමත් වෙලා, සමහර දරුවෝ අසමත් වෙලා, සමහර දරුවෝ විශිෂ්ට විදිහට සමත් වෙලා. ඇයි අපි ඉගෙන ගත්තේ? කිනතුන් ඇයි ඉගෙන ගත්තේ? සැප විඳින්නද දුක් විඳින්නද? සැප විඳින්න. මොනවයින් සැප විඳින්නද? අන්නර කාමයන්ගෙන් සැප විඳින්න. දැන් සාමාන්‍ය කෙනෙක් සැපයි කියලා කියන්නේ ඇහැ පිනවන රූප තියෙනවා සැපයිද නැද්ද? සැපයි. කන පිනවන ශබ්ද නිරන්තරයෙන් ඇහෙනවා සැපයි. නාසය දිවකය පිනවන ගන්ධ රස ස්පර්ශ ආදී තියෙනවා සැපයි. අන්නේ සැපේ ඇති වෙන්න නේද සැපේ උපදවා ගන්න නේද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ විවිධ භෞතික සහ ජීවි වස්තු ලං කරගන්නේ සැප සඳ දැන් පිනතුන්ගේ gedara බලන්නකෝ gedara රූප වාහිනියක් තියෙන මොකටද ඇහැයි කනේ සතුටු කරගන්න. ගෙදර ඊටාම සුව පහසු ඇඳන් මෙට්ට කොට්ට ඊළඟට සෙටි හැම තියෙන මොකටද? සුව පහසු ස්පර්ශ විඳින්න. ඊළඟට නිවසේ විදුලි පංකා තියෙනවා. සමහර නිවෙස් වායු සමීකරණය කළා මොකටද? ඒත් උෂ්ණේ දුරු කළා සැප විඳින්න. ස්පර්ශයේ සුවපත් කරගන්න, යහපත් කරගන්න. ඒ වගේම සීතකරණයේ ආහාර ගබඩා කරලා තියාගන්න. මොකටද? දිව පිනවන්න. සුවඳවලුම් පාවිච්චි කරනවා. මොකටද? නාසය පිනවන්න. වයිවාර නැඳුම් මෝස්තර සහිත කනකර ආභරණ සහිත අල්මාරියක් ඇරියෙත් බොහෝ දේවල්. මොකටද පින්වත්නි? ශරීරය පිනව ගන්න. එතකොට නිවසක් කියලා කියන්නේ ඇහැ කන නාසය දිවකය පිනව ගන්නට බඩු භාණ්ඩ ජීවි දේවල් එකතු කරගත්ත මධ්‍යස්ථානයක් වගේ. එතකොට හැම කෙනාටම අදහසක් තියෙනවද නැද්ද? ඔහොම මධ්‍යස්ථානයක් හදාගන්න ඕන කියලා. මේ සමහර කෙනෙක් මගේම කියලා ගියා. මගේම කියලා වාහනයක්. ඊළඟට මගේම කියලා දරුවෝ, මගේම කියලා භාර්යාවක්, මගේම කියලා සාමියෙක්. විතරන්නේ මගේම කියලා ආදරයක් කියලා උනා. මේ මොනවද මේ කරන්නේ මේ මේ මොකද්ද මේ ඉලක්කය? ඇහැ කන නාසය දිවකය පිනව ගන්න මධ්‍යස්ථානයක් මේ හදා ගන්න ඇනි උත්සාහය. ඉතින් බුදුරජාණන් වහන්සේ බලන්න සඳහන් කරන කාමයන්ගේ ආදීන වලදී දැන් ඉගෙනගත්ත කෙනා රැකියාවකට යනවා. රැකියාවකට යන්න මොකදද? මිල මුදල් හම්බ කරන්න මිල මුදල් නොකර අර මධ්‍යස්ථානේ හදාගන්න. මගේම කියලා ගෙයක්, මගේම කියලා බඩු භාණ්ඩ ටිකක්, මගේම කියලා වාහනයක්, මගේම කියලා භාර්යාවක්. ඇයි රැකියාවක් නැත්තම් භාර්යාවක් අල්ල වෙන්නේ නැහැ. ඉතින් මෙයා රැකියාවකට යනවා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කුල පුත්‍රයෙක් යම් ශිල්පයක් ඒක වඩු වැඩ වෙන්න පුළුවන්, මේසන් වැඩ වෙන්න පුළුවන්, නැත්තම් ඔය ඔය ජර්මන් ටෙක් වගේ ගිහිල්ලා මොකක් හරි එහෙම ඉලෙක්ට්‍රොනික පැත්තේ මොකක් හරි එකක් වෙන්න පුළුවන් මොනවා හරි ශිල්පයකින් නැත්නම් හස්ත මුද්‍රා හස්ත මුද්‍රා කියන්නේ බුද්ධ කාලේ තිබ්බ යම්කිසි හස්ත ශාස්ත්‍ර වගේ යම්කිසි රැකියාවක් එහෙම නැත්නම් යම් යම් ගිනුම් ක්‍රමවලින් ඒ ගිනුම් කරන ආදී තියෙන වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී අන්න ඒවා හරි හදාරනවා ඊළඟ සීසෑම දැන් සමහර අය මොකද කරන්නේ ටැක්ටරයක් අරගෙන සීසාන පටන් ගන්න. ඒ තමයි යාගේ රැකියාව. ඊළඟට වෙළඳාම. සමහර අය මාළු වෙළඳාම් කරනවා, මස් වෙළඳාම් කරනවා, ගෘහ භාණ්ඩ වෙළඳාම් කරනවා, ආහාර පාන වෙළඳාම් කරන විවිධ වෙළඳාම්. ගව පාලනය. සමහර අය ගවය පාලනය කරනවා. සමහර අය අවිගෙන රජුට උපස්ථාන කරනවා. ඒ කියන්නේ රටේ රජතුමා වැනි යම් යම් අය ආරක්ෂා කරන්න සමහර අය අවියාව දරගෙන එවැනි රැකියාවල් කරනවා. අවියන් අවියෙන් තොර රාජ්‍ය සේවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර අය අවි ආයුධ නැතුව රාජ්‍ය සේවයට යොමු වෙනවා. දැන් ඉතින් අපේ රටේ තියෙන ඔය එක එක විවිධ රාජ්‍ය අමාත්‍යංශ ඉතින් මේවයි වැඩවලට යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට කුංචි කාලෙඳලා අනාගතයේ කාමයන්ගෙන් සැප ලබන්න කාම මධ්‍යස්ථානයක් හදාගන්න සතුටු වෙන්න පුළුවන් එවැනි ගෙවල් දොරවල් ආදී හදාගන්න මෙයා අමාරුවෙන් දුක් විඳගෙන ඉගෙනගෙන රැකියාවකට යනවා. ඊට පස්සේ බලන්න කියනවා දේශනා කරනවා සීතස්ස පුරක්කතෝ සමහර මේ රැකියා කරද්දී සීතලෙන් පීඩා ලබනවා දැන් මේ ළඟදී දැන් අපේ ජයමග නාලිකාවට පරිත්‍රාණ දේශනාවලට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් එක්ක අපි වඩිනවා ඉතින් වඩිනකොට රෑ කාලේ යන්නේ රෑ කාලේ යනකොට මොකද වෙන්නේ තන තන මේ මේ රටේ මේ වෙලා තියෙන කොරෝනා වසංගතෙත් එක්ක ගුරුකුලවල් දාලා තැන තැන. එතකොට ඉතින් අපි යද්දි ඊළඟට 10 මාට 11ට එද්දි අපි මොනවද දකින්නේ? ඉතින් මේ මුරපොළවල් වල ඔන්න දැන් සමහර අපේ පොලිසිය වැඩ කරන මහතුරු වැහි කබා දාගෙන. ඒ වගේම සමහර අය ඔය මාස්ක් දාගෙන. ඒ කියන්නේ පින්නට රාත්‍රී කාලයේ හීතලට අහු වෙමින් එයාලා මොකද කරන්නේ? එළි වෙනකම්ම රැකියාව කරනවා. දැන් සමහර අය ආයතනවල බැංකු වගේ යම් යම් ආයතනවල දැන් මේ වගේ කාලෙ කරන්නේ හැම කාලෙකම මේ පිළිතුරු දැකලා ඇති ආරක්ෂාවට එක්කෙනෙක් දෙන්නෙක් කියනවා. ඉතින් බලන්නකෝ නිදිමරාගෙන ගෙවනේ පැය කිහිපය හීතලේ. ඉතින් එහෙම දැන් සමහර පාරවල් හදනවා එහෙම දැන් දවල් දවල් දවසට මේ මාර්ග හදන්න බෑ ඉතින් රාත්‍රී කාලේ තමයි හදන්නේ ඔය කොළඹ පෑලී ගොඩ එහෙම අපේ පින්තුන් එහෙම දැකලා ඇති පාලම් හදනවා ගුවන් පාලම් දවල් දවසේ හදන්න බෑ වාහන යන නිසා ඉතින් රාත්‍රී කාලේ තමයි හදන්නේ කොච්චර හීතලද අපි වගේ මිනිස්සුනේ අපි වගේ මිනිස්සුනේ හුස්ම ගන්න ඉතින් මොකටද එහෙම රැකියා කරන්නේ දැන් පින්තුන් උනත් රැකී රක්ෂා කරනවනේ මොකටද මෙහෙම අපි රැකී රක්ෂා කරන්නේ ඇහැ පිනවන රූප මිලට ගන්න. කනවන කන පිනවන ශබ්ද මිලට ගන්න. නාසය දිවකය පිනවන ගන්ධ රස ස්පර්ශ ආදී මිලට ගන්න නැත්නම් වෙනත් ආකාරයකින් ලං කරගන්න. ඒ නිසා සඳහන් කරන සීතස්ස පුරක්කතෝ සීතයෙන් පෙළමින් නිරකියාලේ දෙන්නේ. උන්නස්ස පුරක්කතෝ වෙලාවකට අවුෙන් රස්ණයෙන් රස්ණයෙන් පෙළමින් දැන් බලන්න දැන් හරියට කරුණාව උපදින්න ඕන තැනක් දැන් ඔය මාර්ගෙහිම සමහර කාලවල වැඩ වැඩි වුණාට පස්සේ ඉක්මනට ඉවර කරන දවල් දවසෙත් වැඩ කරනවා. ඉතින් දවල් 12ට විතර මේ පාර පාරක වැඩ කරනවා කියන එක ලේසිද? අපේ නගර සභාවල වැඩ කරන අපේ අම්මලා තාත්තලා අපි දැකලා තියෙනවා. ඉතින් ගිනි මත් දහනේ අතු ගන්නවලු. ඉතින් බලන්න මේ අවුවෙන් පිච්චෙනකොට අමාරු නැද්ද? අපි මේ පින්නතුන් එහෙම ඔය මේ වාහන තියෙන පින්නතුන් දන්නවා වාහනෙට නැග්ගම මොකද කරන්නේ? වායු සමීකරණ යන්ත්‍රය උප්පරිම දාගන්නවා. රැකියාව කරන තැනට ගිය ගමන් මොකද කරන්නේ? වායු සමීකරණ යන්ත්‍ර උප්පරිම දාගන්න. ඕක දවසකට හරි කැඩුනොත් මොකද වෙන්නේ? වාහනේ AC එක දවසකට කැඩුනොත් මොකද වෙන්නේ? දන්නු නේද හිතරෙන පීඩනය, වේදනාව. ඉතින් බලන්න එච්චර සැපය හොයන ලෝක සත්‍යය. අවුවේ පිච්චි පිච්චි වැඩ කරන්නේ මොකටද? ඇහැ පිනවන රූප මිලට ගන්න. කන පිනවන ශබ්ද මිලට ගන්න. දිව පිනවන රස මිලට ගන්න. සල්ලි හම්බ කරන්න එපා. කාමයන්ගේ ආදීනව මේවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සේහි රිස්සමානෝ. දංශ මකසය කියන්නේ මැසි මදුරු පීඩා. දැන් අපේ යුද්ධෙට ගියපු අපේ අපේම අය ඉන්නවා. ඒ අය යුද්ධට යන ප්‍රධාන හේතුවක් තමයි රට ගැන තියෙන හැඟීම. මේ බුද්ධ ශාසනය රැකගන්න ඕනේ, මේ රට රැකගන්න ඕනේ කියන හැඟීම. ඒ වගේම එයාලගේ ජීවිත පවත්වා ගැනීමේ අදහසක් එතන තියෙනවා. එතකොට බලන්න මේ සේවය තුල කොච්චර දුෂ්කරතාවයන්ට මුහුණ දීලා තියෙනවද? අපිව බේරගන්න නමුත් ඒ රැකියාව කරද්දී කොච්චර කැලෑවල රාත්‍රී කාලේ ගත කරමින් ඊළඟට වතුරක් නැහැ වෙලාවකට අර මේ මාස ගාණක් අර කල් කල් ඉක්ුත් වීමේ දෙන තියෙන අර ආහාර පැකට් එකක් එක්ක මැස්ස මැස්සන්ට මදුරුවන්ගෙන් පීඩා ලැබමින් ඉතින් අපි වෙනුවෙන් මේ විදපු දුක අරගෙන බැලුවොත් ඒකත් රැකියාවක් නේ. ඉතින් බලන කොච්චර මේ විදිහට මැස්සි මදුරුව තල තල රැකියා කරන සමාජ ඉන්නවද? අපමණ මේ බණ අහන අයටත් එහෙම අත්දැකීම් ලැබි මැස්සි මදුරුව තල තල හොඳත් නෑ ප්‍රාණඝාතත් වෙනවා. හොඳම නෑනේ. මැස්සි මදුරුව එලව එලව රැකියා කරනවා. වාතාතම සිරින්සප වෙලාවකට මේ සුළඟෙන් වෙලාවට අවුෙන් වෙලාවට සර්පයන්ගෙන් සම්පස්සේ හිරිස් සමාන ගැටෙමින් පෙළෙමින් ඊළඟ සඳහන කුප්පිපාසාය නියමානෝ පිපාසෙන් මැරෙමින් දැන් පින්නත් මේ පිළිතුර දන්නවද ඇඟලුම් කර්මාන්ත එහෙම පොඩක් බලන්න ඔකේ දරුවෝ විඳින දුක ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවල හෙට දවසේ යම්කිසි ඕඩරයක් තියෙනවා කියන අවසන් කරන්න දැන් අද දවසේ ඒ ආයතන ප්‍රධානීන් ඊළඟ ආයතන ප්‍රධානීන්ගෙන් පසු ඉන්න යම් යම් ওই වැඩ බලන අය එහෙම මොකද කරන්නේ? දැන් අර වැඩ කරන ළමයිට ඇවිල්ලා කියනවා හෙට මෙන්න මේක ඕඩරයක් තියෙනවා. එක්කෙනා කෑලි 500 ගානේ දෙන්න ඕන හෙට. දැන් සාමාන්‍යයෙන් ළමයි දන්නවා උපරිම දෙන්න පුළුවන් දවසකට 400ක් 450ක්. දැන් මෙයාලා දන්න 500 දුන්නොත් හොඳට අහගන්න වෙනවා. ඒ සමායට වැටපුඩත් ඒක බලපාන්න පුළුවන්. ඉතින් මොකද කරන්නේ ඊළඟ දවසේ වැඩ පටන් ගන්න යට තුනන් හතහමාර වෙද්දි වැඩට යනවා. හතහමාර ඉඳන් 8 වෙනකන් ලැබෙන දෙයක් නැහැ. ඒත් වැඩ. ඊළඟට දහවල් 10ට තුරන්න 9 මාට විතර ලැබෙනවා මේ තේ එකක් හරි මොනවා හරි ගිලම්පසක්. ඒකටවත් යන්නේ ඊළඟට වෙලාවකට දරුවෝ වැඩ කරන වතුර බෝතලේ ළඟ වතුර පිපාසයි බොන්නේ නැහැ. බොන විනාඩියට කෑල්ලම් ගන්න පුළුවන්. ඊළඟට හවස කරගන්න බැරි වුණොත් අහගන්න වෙන ටික අපේ ඇඟලුම් ආයතන වල වැඩ කටයුතු කරන දරුවෝ හිමි ඉන්නවා නම් ඒ දරුවෝ දන්නෝ ඔතනදී දුෂ්කරතාවය. ඊළඟට සමහර මේ තියෙන්නේ මේ වෙළඳ වෙළඳ කටයුතු වෙළඳ කටයුතු වල මේ වෙළඳ නියෝජිත වෙනවා. ඒ කියන්නේ එයාලා මොකද කරන්නේ? එයාලා ආයතනෙන් ආයතන වෙළඳ සැලෙන් වෙළඳ සැලට ගිහිල්ලා එයාලා අර තමන්ගේ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන භාණ්ඩ බෙදා හරින්න ඕන. උදේට මොකද කරන්නේ? ආයතන ප්‍රධානියා හෝ ආයතන ප්‍රධානියාගෙන් පසු ඉන්න කෙනෙක් මෙයාට දෙනවා ටාගට් එක කියලා කියන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ. ඉලක්කයක් දෙනවා. ඔයා මේ ලක්ෂයට ආදායමක් හවස පහ වෙද්දි මේක කරන්න ඕන. ඒක නොකර ගත්තොත් මොකද වෙන්නේ? මට එක මහත්තයෙක් කියනවා ස්වාමීන් වහන්සේ අම්ම මතක් කරලා බයිනවා කියලා. දැන් දෙනවා ටාගට් එකක් හවස 5 වෙනි ලක්ෂ 5ක සේල් එකක් ඕන. සේල් එක ලක්ෂ 3 නම්, ලක්ෂ 2 නම්, ලක්ෂ 4 නම් අම්ම මතක් කරලා බයිනවලු. බනිනවා ලූ කියන්නේ ඒක ලූනේ බනිනවා කියලාම ගන්න. ඒක පැහැදිලිව මේ මහත්ය කියන ඇත්තක් නිසා. ඉතින් සමහර ආයතන වල එහෙම නැහැ. ඉතින් අම්මලා තාත්තලා දරුවන්ව සලකනවා වගේ සලකනවා. නමුත් ඉතින් අරම ආයතනත් මේ ලෝකේ මේ රටේ තියෙනවා. බලන්නකෝ ගෙදර භාර්යාවගේ ප්‍රශ්න. ගෙදර දරුවන්ගේ ප්‍රශ්න. ආර්ථික ප්‍රශ්න. කුලී ගෙදරක නම් කුලී ප්‍රශ්න, මිලගැවීමේ ප්‍රශ්න. ඊළඟ වාහනයක් හරි බයික් එකක් හරි දුන්නා ඒකේ ප්‍රශ්න. මේ ඔක්කොම ප්‍රශ්න වලින් පැලිලා පොඩි වෙලා ඉන්න මිනිස්සයාට රැකියාවට ගියාට පස්සේ අහගන්න වෙනව නම් ජීවත් ඉන්නෙක් ගැන හිතට වෙන්න ඕනේ. අර මම මීට කලින් දේශනාවක සිහිපත් කළ එක මහත්තයෙක් මට කිව්වේ සායනස නෝනක් හරහට කිව්ව මේ දවස්වල. දරුවෝ ටිකත් හරහට කිව්වා. නැන්දම්මත් හරහට කිව්වා. බොසුත් හරහට කිව්වා. කාලිනාද මට ලෝකෙ මරාගෙන මැරෙන්න හිතෙනවා කියලා. එච්චර වෛරයක් තියෙනවා කියලා. බලන්න එතකොට මේ රැකියාවක් ඉස්සර ඉස්කෝලේ යද්දි කොහොමද අපි රැකියාවකට යන්න හීනමාපු හැටි. මං ජොබ් දෙකකට යනවා මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මගෙන් කියලා ආයතනයක් පටන් ගන්නවා අර වැඩේට යන්න ඕනේ. අත්දගෙනකොට තමයි පින දිශාව අමතක වෙන්නේ. දැන් සමහර අය කියනවා මගේ මා හරි මගේ මායතනය පටන් ගන්න. හරි මගේ මායතනය පටන් ගත්ත කියන්නකෝ. ඕකේ සේවකයොත් එක්ක වැඩ කරන එක ලේසිද? කෝඩ් එහෙ මෙහෙ යනකොට බෝඩ් කැල් ටිකක් අර එළියට පයින්නවා. පඩිමදි කියලා. ඊළඟට හිටපු ගමන් වැඩට එන්නේ අස්සල ගිහිල්ලා. නොකියාම අස් වෙනවා. ආයතන ප්‍රධානියොත් දුක් විඳිනවා. ආයතන සේවකයොත් දුක් විඳිනවා. ඇයි මේ? කාමයන්ගේ ආදීනව. මොකද්ද මේ අපි ගෙවන ජීවිතය? මොකද්ද මේ අපි මේ පුංචි පුංචි ආශාද ටිකක් ලබන්න කප්පරක් දුක් විඳිනවා. කලකිරෙන්නමයි වටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ඔන්නෝම ආදීනව කියලා. කාමයන්ගේ ආදීනවයක් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට අවුවට පිච්චි පිච්චි හීතලට අහු වෙවි මාසි මදුරු කකා වතුරක් බොන්න නැතුව වෙලාවකට කන්නේත් නැතුව කන්නත් නැහැ. කන්න තියනවා වැඩනේ ඉතින් ඔකා වැඩ කරනවා. මෙහෙම කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලාපොරොත්තු වෙන මට්ටමට යන්න බැරි වුණා නම්. දැන් රැකියාව කරන හැබැයි බලාපොරොත්තු වෙන මට්ටමට වැටුප නැදෙන්නේ. නැත්තම් භවභෝගාදී වගා කරනවා බලාපොරොත්තු වෙන කර්මයට ඵල ලැබෙන්නේ නැහැ. අස්වැන්න ලැබෙන්නේ ඒ වගේ යම් කිසි ආයතනයක් සිදු කර ආයතනය කටයුතු කරනවා ආයතන ප්‍රධානීෙක් විදිහට නමුත් බලාපොරොත්තු වෙන ලාභ ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරන්නේ? සෝ සෝචති. එයා ශෝක කර කර ඉන්නවා. අනේ මං කබුරණ කැබිරිල්ලට හම්බ වෙන්නේ සොච්චමයි. අන්න ශෝක කර කර ඉන්නවා. කොච්චර මං උත්සාහ කළාද මේක ඉස්සලා ගන්න මේ මේ මේ විදිහට මේ විදිහට මේ ආයතන අනේ හරියන්නේ නැහැනේ. ඕන ශෝක කරනවා. කිලම තියෙනවා ක්ලාන්තය වගේ නිකන් යනවා. කල්පනා කරනවත් හේතු එයාට. පරිදේවති වෙලාවට කියවනවා. ගෙදර ගිහිල්ලා නෝනත් එක කියවනවා, ළමයි එක කියවනවා. එහෙම නැත්නම් තමන්ගේ යාළුවොත් එක කියවනවා. වැඩක් නැහැ. ඒ රස්සාව මට මෙහෙමයි මම මෙච්චර වැඩ කරනවා. මට ඒකට සැලකිල්ල මෙහෙමයි. මගේන කියලා ව්‍යාපාරයක් නමුත් වැඩක් නැහැ. සේවකයෝ එනවා යනවා. මෙයාලත් එක වැඩ කරද්දී පිස්සු හැදෙනවා කියලා මොකද පරිදේවති උරත් තාලෙන් කන්දති. සමහර අය උරේට ගහ ගහ අඬනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. දැන් මේ කොරෝනා ව්‍යසනයේ කාලේ එක මහත්තයෙක් මාත් එක්ක කතා කරන්න ආවා. යම්කිසි විදේශගත විදේශගත යම් යම් භාණ්ඩ ආනයනය කරලා මේ මෙහි විකුණනවා. දැන් කොරෝනා ප්‍රශ්නයත් එක්ක ගුවන් ගමන් නතර වුණා විතරයි මේ මහත්තයගේ ව්‍යාපාරය නැහිතියි. ඉතින් මාත් එක්ක කතා කර කර මොකද කරේ? අඬනවා. ඒ පීඩනය පීඩනය මගේ ඉස්සරහ අතහැරියා ගෙදර දඬන්න බෑ ඒ ව්‍යාපාරය අනහිතිය කියලා. ඉතින් ඒවා අත්දකින්න කෙනාට දැනෙන්නේ අපතෝ දැනෙන්නේ නැහැ කියලා. තුවාලේ තියෙන කෙනාට තමයි තුවාලේ අමාරු දැනෙන්නේ. ඉතින් ඒ විදිහට අර බුදුන් වහන්සේ දේශනා කරන හොඳට ඉගෙනගෙන රැකියාව වලට ගියා රැකියාවේ විදෝ විදෝ වැඩ කරන්නේ අමාරුවෙන් වැඩ කරත් අන්තිමට ප්‍රතිඵල අසාර්ථක වුණොත් ඒකත් කාමයන්ගේ ආදීනවයක්. එයා දුක් විඳිනවා. ඊළඟට සඳහන් කරනවා තව එකක් තියෙනවා මේ විතර හම්බ කරනවානේ. හම්බ කරන දේ හොරු ගණී කියලා බය ඉන්නේ. හම්බ කරන දේට රජය බදු ගහයි කියලා බය ඉන්නේ. දැන් ඔය ඉන්දියාවේම සමහර රංගන ශිල්පීන් එහෙම ඉන්නවනේ. එයාලා ගෙවල් වලට හිටපු ගමන් බදු නිලධාරියන් පයින්නවා. පැනලා මොකද කරන්නේ? අල්මාරියෙන් ලක්ෂ 10ක් අරන් යනවා, ලක්ෂ 20ක් අරන් යනවා. මොකද මේ වෙලා තියෙන්නේ? මෙයාලා මේ මුදල් බැංකු ගත කරන්නේ නැහැ. බැංකු ගත කරොත් ඒවට බදු ගහනවනේ. ඒ නිසා ගෙදර හංගන් ඉන්නවා. අන්න බලන්න. හංගගෙන ඉන්නේ ඒවා හිතපු බදු දෙපාර්තමේන්තුලින් පැනලා මොකද කරන්නේ? අරන් යන ඉතින් දුක නැද්ද? සෝසෝචති. හරිය සෝකයි. හංගලක් තියාගත්ත ඒක අරන් ගියන මේ මනුස්සයෝ ටික. ඉතින් ඒක සිද්ධියක් විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට මේ කාමයන්ගේ ආදීනව දුක් විඳින විදිහට රැකී ආරක්ෂා කරනවා. ඊළඟට ඒ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලේ නෑ, වැටුප නෑ, ලාභ නෑ. එහෙම නැත්නම් මේ භවභෝග සම්පත් විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් බුදුන් වහන්සේ දේශනා කරන අමාරුවෙන් මේක ලාභ ලැබුවත් ඒක හොරු ගන්න පුළුවන්. සතුරන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බදු හරි ගහන්න පුළුවන්. ඊළඟට සඳහන් කරන එක්ක ජලයට අහු වෙන්න පුළුවන් ඔය සුනාමි හිම ආවට පස්සේ මොකද උනේ? අපේ රටේ රක්ෂණ සංස්ථාවලට මුදල් ගෙවා ගන්නත් බැරි වුණා සුනාමියට අහු වෙච්ච අයට. එච්චර දේපල සැප සම්පත් විනාශ වුණානේ. සමහර අයගේ ගෙවල් දරවල් හොයාගත්තේ වත්තේ තිබ්බ ගහකින්. බලන්න හම්බ කරගන්න සතුටු වෙන්න කියලා මිලනගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මධ්‍යස්ථානම ගහගෙන ගියා. ඒවල් දරවන්ත තියෙනවා. වෙලාවකට හිත පිනවපු මගේ කරගත්ත බාහිරයාව, දරුවෝ, කාමියත් ගියා. මේ කොහොමද ඉතින් සමහර අය උමුතුනේ? අදටත් ඉන්නවනේ සුනාමිය නිසා මානසික අවුල් වියවුල් තත්ත්වයටපත් වෙච්ච අය. තමන්ගේ දේවල්, තමන්ගේ හම්බ කරගත්ත දේවල් නැති නිසා. ඉතින් බලන්නකො පින්නත් මේ සබාධාම කොච්චර අසාධාරණද. මේ සසර ගමන කොච්චර වේදනාකාරී. කොච්චර මේක කටුකද. ඉතින් මේවා ගැන නොහිත අර ඇහැට පේන රූපයක් ගැන හිත හිත හිතියොත් මොකද වෙන්නේ? කාමයන්ගේ ආදීනවය වැහිල යනවා. ඒකයි කියන්නේ කාමයන්ගේ ආදීනවය වැහින්නේ ආස්වාදය. ආස්වාදය දෙපැත්තට කරලා ආදීනවයට රින් ගන්න තියෙනවා. ආශාදි කඩාගෙන යන්න ඇතුළට මහා ආදීනවය ආස්වාදයේ 100ටයක් වගේ නම් පින්නත් ආදීනවය මහා මේරු පර්වතේ තරම්. හැබැයි අර 100ටෙන් මේක වහගෙන තියෙනවා වගේ තමයි. අවිද්‍යාවත් එක්ක මේ ඔක්කොම අත්හැර බඳ ගත්තට පස්සේ අර මහා ආදීනවය ආස්වාදයෙන් වහලා දානවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මහණෙනි කාමයන්ගේ ආදීනව මෙහෙම ඊළඟට කියනවා මේ කාමයන් නිසා ඊළඟට රජවරු රජවරු එක්ක දබරේට යනවා. ශාස්ත්‍රීයන් ශාස්ත්‍රීයන් එක බමුණන් බමුණන් එක ගෘහපතියන් ගෘහපතියන් එක ආම පුතා එක පුතා අම්ම එක තාත්තා පුතා එක පුතා තාත්තා එක සහෝදරය සහෝදරියත් එක සහෝදරිය සහෝදරිත් එක්ක ඔවුනොවුන් අවියාවදරගෙන සැත් අරගෙන අතින් පහර දෙමින් පයින් පහර දෙමින් පරස වචන කියා ගමින් මොකද්ද කරන්නේ මේ මිලට ගත්ත කාම වස්තු වලට හොරල්නවා දැන් මට එක අම්ම කෙනෙක් සඳහන් කළා ඒ අම්ම ඉස්සර ගොඩක් දුප්පත් ඉතින්. ඉතින් අම්මට පුතෙක් ඉඳලා තියෙනවා ඒ පුතා සීට්ටුවක් දාලා. ඒ පුතා යම් කිසි රැකියාවක් කරනවා. ඉතින් දරුවෝ ගොඩාක් හිටපු මේ පවුලේ ආර්ථික ප්‍රශ්න හරියටලු. ඉතින් මේ අම්ම දවසක් මොකද කරලා තියෙන්නේ අර සීට්ටුව හම්බුනාට පස්සේ අර ලොකු පුතාගෙන් යම් කිසි මුදලක් ඉන්නවා. ඒ අම්ම කියන ඒ අම්මට ඇඬුණ කියලා ඊට පස්සේ කියපු ඒවට. අර අර තමන්ගේ අර තමාට සීතු දාලා අර යම්කිසි මුදලක් අතර ගත්තනේ ඒවා කාම වස්තුනේ ඉතින් මේ තමන්ගේ ඒ සීත්තුව තුලින් ලැබිච්ච මුදල අම්මා ඉන්නව කියලා තමන්ගේ මනිත් සහෝදර සහෝදරියන්ගේ යම් යම් වැඩකටු සඳහා හොඳ අඩව්වක් අල්ලලා විනාඩික විනාඩි දෙකක විතරක් නෙවෙයි ඔහෙල මට දිනු වෙන්න දෙන්න ඔහෙල මට අරමයි කරන්න මෙහෙමයි කරන්න ඉතින් අම්මලා තාත්තලා මේව කොච්චර අත්දකින්නද මේ ඉඩ කඩන් නිසා, ගෙවල් දොරවල් නිසා, සැප සම්පත් නිසා නිසා අම්මල තාත්තලා අමු අමුවේ ඝාතනය කරනවා. ඒ කපනව කොටනව නේ මං කියන්නේ මේ මානසිකව. මානසිකව මරලා දාන ළමයි කොච්චර ඉන්නවද? ඔහේ මොනවද අපිට කරේ මේ ආවට මේ අර විල්ලම් මේ විල්ලම් අපි මේ කුසේ තියාගෙන හිටපෙකම කොච්චර මේ දෙයක්ද? ඉපදුනාට පස්සේ මහ පොළොවේ අඩිය ගහනකම් අම්මයි තාත්තයි අපිව රැක බලාගත්ත එක මොකද කරන්නේ? මේ මුකුත් නෑ. අරවා ඉල්ලනකොට යමක් ඉල්ලනකොට නැති බැරි වෙනකොට මොකද කරන්නේ? ඉතින් අපේ අම්මල තාත්තලම හොඳට අත්දැකලා ඇති මේ ලෝකය. ඉතින් බලන්න ඉතින් ඕක තමයි කාමයන්ගේ ආදීනව. එකම ඔය සමහර නිමිති තියනව නේද පින්නත්? අම්මයි තාත්තයි මැරෙනව නේද? පවුල පොකරට රණ්ඩු අල්ලන්න පටන් ගන්නවා. අම්මයි තාත්තයි ඉන්නේ කොහොම හරි හැම පැත්තම ෂේප් කරගෙන ඉන්නවා. අම්මා හරි මැරුණොත් තාත්තා හරි මැරුණොත් දෙන්නම හරි මැරුණොත් පස්සේ අර තියෙන අර මේ මුළු ලෝකෙටම සාපේක්ෂව ගිනි පෙට්ටියක් තරම් පුංචි ඉඩමට කූඹි පැටව ටික වගේ කොරල්ලන්න පටන් ගන්නවා. ඉතින් සහෝදරකමුත් නැහැ, සහෝදරිකමුත් නැහැ. ඉතින් නායි මරණයටවත් මගේ ගෙන්නන්න එපා, මරණයටවත් මම යන්නේ නැහැ. මොකද්ද මේ කාමයන්ගේ ආදීනව? ඔන්න සසර. ඊළඟ ජීවිතේ රජ කෙනෙක් වුණත් ඉන්න ඇති කාමයන්ගේ ආදීනව තියෙනවම තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මහා දුක්ඛස්කන්ධෝපි සූත්‍ර දේශනා කරන කාමයන්ගේ ආදීන ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් කාමයන්ගේ ආස්වාදයේ දේශනා කළා හැකනාසයේ දිවක පිනවීම සත්තු වීම කාමයන්ගේ ආස්වාදය. මෙන්න කාමයන්ගේ ආදීනව දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ කාමයන්ගේ නිස්සරණය මොකද්ද? මොකද්ද කාමයන්ගේ නිස්සරණය? මේ කාමයන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තු විශේෂ යම් කිසි ඡන්ද රාගයක් තියෙනවා නම් ඒ ඡන්ද රාගය ප්‍රහාණය වීම තමයි කාමයන්ගේ නිස්සරණය. ඒ ඡන්ද රාගය ප්‍රහාණය වෙන වැඩ පිළිවෙල මොකද්ද? ආරෂ්ඨාංග මාර්ගය. ආරෂ්ඨාංග මාර්ගය ගැන පරිබ්‍රාජිකයෝ දන්නවද? නිගණ්ඨයෝ දන්නවද? කවුරුවත් දන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළේ පින්වත් මහණෙනි කාමයන් කාමයන් ප්‍රහාණය කරන්න කියලා කියන්න පුළුවන්. නමුත් ප්‍රහාණය කිරීමේ මාර්ග කිසිම දෙවියෙක්, කිසිම බ්‍රහ්මයෙක්, කිසිම මාරයෙක් නැහැ. තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හැරින්ද. පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි රූපයන්ගේ ආශාදය කුමක්ද බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොච්චර මේ මේක අපූර්වට විස්තර කරලා තියෙනවද කියලා 15 හැවිරිදි හෝ 12 හැවිරිදි හෝ 15 හැවිරිදි හෝ 12 හැවිරිදි ඊතා උෂ්ණෝ ඊතා මිටිනෝ ඊතා කුෂණෝ ඊතා මහත්නෝ ඊතා කළුත්නෝ ඊතා සුදුත්නෝ ශාස්ත්‍රීය හරි බ්‍රාහ්මණ හරි ගෘහපති හරි යෞවනියක් ඉන්නවා නම් අන්නේ යෞවනිය නිසා යෞවනියගේ පැහැය නිසා යම්කිසි සුවයක් උපදිනවා නම් යම් කිසි සොම්නසක් උපදිනවා නම් ඒක රූපයාගේ ආශාදය. දැන් ඒක අනිත් පැත්තට දාලා කරුණේකට ගන්නත් පුළුවන්. යම් කිසි යෞවනයක හරි යෞවනියක් හරි ඉන්නවා 15 හැවිරිදි හරි 16 හැවිරිදි හරි ඊතා උසත් නෑ ඊතා මිතිත් නෑ ඊතා මහතත් නෑ ඊතා කෙට්ටුත් නෑ ඊතා කළුත් නෑ ඊතා සුදුත් නෑ යම් කිසි තරුණයෙක් හරි තරුණියක් හරි ඉන්නවා නම් ඒ තරුණිය නිසා ඒ තරුණියගේ හැමේ පැහැය නිසා පැහැය නිසා යම් කිසි කෙනෙකුට දකිද්දී බලන්න මේ ලෝකයේ අපේ පින්නතුරුත් මේක අත්දැකලා ඇති ජීවිතේ. දකිද්දී Tamanගේ ඇහැ පිනවන ගතියක් තියෙනවනම් ඒ හඬ ඇහෙද්දී යම් කිසි කනට පිනවන ගතියක් තියෙනවනම් ඒ ගන්ධයට රසයට පහසට යම් කිසි පිනවන ගතියක් තියෙනවා. අන්න ඒක ඒ විශේෂයෙන් මේ රූපය දැකීම තුල දැකීම තුල ඒ රූපේ පැහැය තුල යම් කිසි කෙනෙකුට සතුටක් ඇති වෙනවා නම් සොම්නසක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න රූපයාගේ ආශාදය. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ රූපේ ආදීනව මොකද්ද? බලන්න ඒ අර ගෘහපති හරි බ්‍රාහ්මණ හරි නැත්නම් ශාස්ත්‍රීය හරි යෞවනීය 80ට එනවා. නැත්නම් 90ට එනවා. නැත්නම් 100ට එනවා. අවුරුදු 100ක් හරි 90ක් හරි 80ක් හරි එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරාවෙන් දි รา ගියේ. අවුරුදු 80ට හරි 90ට හරි 100ට හරි ඇවිල්ලා ජරාවෙන් දිරලා. ගුණසක්සේ වක්වි. දැන් උන අපේ පිනතුන් මතක් කරගන්න පයස ජීතු ආච්චියම්බකේ. ගුණසක්සේ වක්වි. අර අවුරුදු 15 සුදුත් නැති, කළුත් නැති, උසත් නැති, මුදිත් නැති මේ හොඳ කවි වර්ණයක් තිබ්බ තරුණිය 80ට 90ට 100ට ගිහිල්ලා ජරාවෙන් දිරලා ගොඩක් වගේ වක් වෙලා. දැන් කුදුයි. සැර යටිය පිහිටුකොට මෙන්න එක අතකට වෙවුලන අතට සැර යටියුත් ඇවිල්ලා වෙවුලමින් ඕන වෙවුලනවා යන්නෙත් වෙවුල වෙවුල ඉන්නෙත් වෙවුල වෙවුල යමක් ගන්නෙත් වෙවුල වෙවුල කැඩුණු දත් අන්න බලන්න දැන් මේ පින්නතුන් හිතන්න දැන් Taman කාත් එක්ක හරි අඳුරන්නේ නැති කෙනෙක් දැකලා ලස්සනයි කියලා hina වෙනවා hina වෙනකොට මෙයාගේ තියෙන්නේ දත් අතරින් පතරණක් මොකද වෙන්නේ කලකිරෙනවද නැද්ද කලකිරෙනවා දත් ටික නැත්තම් ඒත් පලි දෙනවා. එතකොට දැන් මෙතන සඳහන් කරනවා අර ලස්සනට හිටපු තරුණිය අවුරුදු 80ක් 90ක් වෙද්දී දතුත් කැඩිලා දතුත් ගැලවිලා කෙස් ඉදිලා ඊළඟට වැටුණු කෙස් සහිතයි කෙස් ගොඩක් ගිහිල්ලා ඇඟ රැලි ඇතිව මුළු ශරීරයේම රැලි වැටිලා දිය රැලි වගේ රැලි වැටිලා තල කැලල් සහිත මේ පිළිතුර දැඟලගෙන සමහර අය වයසට ශරීරයේ ලප දානවා කළු පාට අන තල කැලල් සහිත බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි ඒ ශරීරයේ වර්ණය දකිද්දී ඒ රූපේ දකිද්දී සතුටක් එහෙම උපදීද? දැන් අපි පින්නතෝ හිතන්නේ යම් කිසි කෙනෙක්ට අපි ඇත්තම කතා කරමු පින්නත්. අපි ඇත්තම කතා කරමු. යම් කිසි කෙනෙක්ට තමන් ආදරය කරන තරුණියක් ඉන්නවා නම් දැන් මේ කාලේ කාටරි ආදරය කරනවා කියමු. එයා අවුරුදු 80 දී හම්බුණා නම් ආදරයක් උපදීද? දැන් තරුණියකට ආදරය කරනවා කියලා කියමු. දැන් එයා 80 පෙනුමෙන් හම්බුණා නම් ආදරයක් උපදීද? යම් කිසි තරුණයෙකුට ආදරය කරන තරුණියක් ඉන්නවා. ඒ තරුණයා ත අවුරුදු දැන් අපි දු 20යි 25යි කියලා. ඒ තරුණයාට අවුරුදු 80ක් වෙද්දී නම් Tamanට හම්බුනේ කැමැත්ත උපදීද? නෑ සතුටක් උපදීද? නෑ අන්න බලන්න. රූපයගේ ආදීනවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර අවුරුදු 16 දී 18 දී කැමැත්ත ඉපදුනාට සතුට ඉපදුනාට ඒකම ජරාවටපත් වෙලා කුඩු දැහිලා රැලි වැටිලා දත් වැටිලා කෙස් සිදිලා ජරා ජීර්ණ වෙලා අබලම් වෙච්ච දුබල වෙච්ච ජරාවටපත් වෙච්ච කරත්තයක් වගේ තත්ත්වයකටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ සතුටක් උපදින්නේ නැහැ කලකිරීමක් උපදින්නේ සංවේගයක් උපදින්නේ අනුකම්පාවක් උපදින්නේ ඊළඟ සඳහන් කරනවා ගිලන් ඉඳලා එයා ඇඳට වැටෙන එහෙමයි වයසයිනේ ඇඳට වැටෙනවා දැන් මල මුත්‍ර ගොඩේ වැටෙලින්නවා දැන් සතුටුයිද දැන් සොම්නසයිද දැන් ආශාද ජනකයිද නෑ දැන් කලකිරීමක් අනේ කියලා ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරන එයා මැරුණොත් ඒ මල කඳ දැකිද්දි මොකද වෙන්නේ මැරිලා බුදුන් වහන්සේ දේශනා කරන එක නිල් වෙනකොට ඒක ඉදි වෙනකොට ඒකේ පණුව ගහනකොට ශරීර පුරාම හාල් දැම්ම වගේ පණුව විසිරෙනකොට ඒකේ මස්තිය වෙනකොට ලේදිය වෙනකොට කටුමතු වෙනකොට කටු කැඩෙනකොට ඒ අස්ති ආදී පස් වගේ තත්ත්වයන් සුදු පාටපත් වෙනකොට අර සත්තු කර සොම්නස උපදීද අනරූපය ආදීන බලන්න අපි මේ ලෝකයේ මේ රූපයක් දැක්කට පස්සේ ශරීරයක් දැක්කට පස්සේ පාටයි පාටයි වාතු කලාවත් වගේ වාතු කලාව වගේ කියලා අහු වෙනවා තමයි නමුත් ඒකේ ආදීනවේ කෙනෙකුට ඒ වර්ණවත් කියලා ආශාද ජනකව දකින හැම අශ්වින් යන්න පුළුවන් නම් අවුරුදු 80ක හැමකට ඒ හැමේම අවුරුදු 90ක විතර වයසට ඒ හැමේම මරණයටපත් වුණාට පස්සේ තියෙන ගතියට ඒකේ මරණයෙන් පසු නිල් වෙන හැටි ඒ හැම පුරාම මේ පණුව ගන්න හැටි ඒ හැම පුරාම මේ පූජාව සැරව ඕජස් ආදී ගලන හැටි ඒ හැම දියවල යන හැටි දකින්න පුළුවන් නම් නේද අපි මේ ලෝකේ කොච්චර පින් අතින් ඉඳින දකින්න ඕනද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි ඔන්න ආදීනවේ රූපේ ඊළඟ දේශනා කරන රූපේ නිස්සරණය මොකද්ද? යම් කියන මේ ආස්වාදයේ ආදීනවේ හොඳට දකිනකොට ආරෂ්ඨාංග මාර්ගය තුළ පිහිටමින් මෙයාට මොකද වෙන්නේ? අන්නේ රූපය ගැන තියෙන චන්ද රාගය ප්‍රහාණය වෙනවා. ඒක තමයි රූපයේ ප්‍රහාණය. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා වේදනාව. වේදනාවේ ආශ්‍රාදයේ විතර බුදුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? බුදුන් වහන්සේ වේදනාවේ ආශ්‍රාදයේ විතර පෙන්වීම කරන්නේ ප්‍රථම ධානයේ තුල පිළින සුවය. දෙති අධ්‍යානයේ තුල, තති අධ්‍යානයේ තුල, චතුර්ථ අධ්‍යානයේ තුල පිළින සුවය තමයි වේදනාවේ ආශ්‍රාදයේ කියලා සඳහන් කරන්නේ. මොකද ප්‍රථම ධානයේ තුල දුකක් නෑ, නිදුක් බව තියෙන්නේ. ඒකයි. ඒ වේදනාවන්ගේ තියෙන ආදීනව මොකද්ද? ඒ ප්‍රථම ධානයේ කොච්චර හොඳ සැපයක් වුණත්, නිදුක් භාවයක් වුණත් ඒ ප්‍රථම ධානය අනිත්‍යයි. ඇති වෙලා නැති වෙලා යනවා. විපරිණාම ස්වභාවයෙන් යුක්තයි. තිබූ තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකටපත් වෙනවා. එහෙනම් ඒක සැප පිණිසද? දුක පිණිසයි. එහෙනම් මේ වේදනාවේ තියෙන අනිත්‍ය දුක් අනාත්ම තමයි වේදනාවේ ආදීනව. වේදනාවේ නිස්සාරණය මොකද්ද? මේ වේදනාව ගැන යම් කිසි ඡන්ද රාගයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඉතින් පින්නත් මේක තමයි මේ සූත්‍ර දේශනාවේ සංක්ෂිප්තය. මජ්ක්‍ධිම නිකායේ 17 වෙනි සූත්‍ර ධර්මය මහා දුක්ඛකන්දෝපම සූත්‍රය. මේ සූත්‍රයේ දේශනා වෙන්නේ රූපයේ වේදනාවේ කාමයන්ගේ ආදීනවයත් ආස්වාදයත් නිස්සරණය. මේකට නිදාණය වුණේ පරිබ්‍රාජකාරාමයේ පරිබ්‍රාජකෝ කියන පටන් ගත්තා. ඔබ වහන්සේලාගේ සාස්තුන් වහන්සේ වගේමයි අපි රූපයන්ගේ වේදනාවන්ගේ කාමයන්ගේ ප්‍රහාණය ගැන කතා කරනවා. හැබැයි බුදුන් වහන්සේ ඒක දැනගෙන සඳහන් කරන්නේ දුරු කරනවා කියලා කියන්න පුළුවන් දුරු කරන්න ඕන කියලා කියන්න පුළුවන් නමුත් එයාලා ඒවයි ක්‍රමවේද නම් දන්නේ නැහැ. එයාලා විතර නෙවෙයි කිසිම දෙවි කෙනෙක් රක්කේ මාරයෙක් දන්නේ නැහැ. තථාගත යන් වහන්සේ හෝ ශ්‍රාවකයන් හෝ මේ සතරාගත ශාසනයෙන් තොරව. ඉතින් මේ දේශනාව සිදු කළාට පස්සේ සඳහන් වෙනවා ඉදමෝච භගවා අත්ත මනාතේ බික්ඛු භගවතෝ බාසිතන් අභිනන්දුන්ති. මේ දේශනාව අහගෙන ඉතපු භික්ෂුන් වහන්සේලා හරීම සන්තෝෂයි. මෙහි මේ මහා දුක්ඛක්ඛන්දෝපම සූත්‍ර දේශනාව සතුටින් අනුමෝදන් වුණා කියලා දේශනාව අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපේ පින්නතුන් මේ සූත්‍රය හොඳට නැවත නැවත ශ්‍රවණය කරන්න, පුළුවන් නම් නැවත නැවත හදාරන්න. හැමදෙනාටම මේ උතුම් සූත්‍ර ධර්ම විවරණ තුලින් මේ කාම වේදනා රූප ආදී ආදීනවයන් හොඳට ප්‍රකට වෙලා. తాවකාලික ආස්වාදය, ඊටාම සියුම් වුණ ආස්වාදය අවබෝධ වෙලා. ඒක වහගෙන ගියපු මහා ආදීන ප්‍රකට වෙලා මේ හැම රූප වේදනා කාමයන්ගෙන් අත්විදුණු උතුම් නිර්වාණ ධාතු සාක්ෂාත් වීමටම මේ මහා දුක්ඛක්ඛන්ධෝපම සූත්‍ර ධර්ම විවරණය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරමි